ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ හොරණ කොකුණු විට ශ්‍රී විනයාලංකාර රාමවාසී පුච්චපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ පින්නතුනේ ධර්ම ශ්‍රවණයේ පෙර තිසරණ සහිත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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛ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 මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත් පඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 සෝපි අසෝපි අයසෝපි නින්දාපි ප්‍රසංසාපි සුඛංති දුක්ඛංති తත්‍ර භික්ඛවේ කෝ විශේෂෝ කෝ අදිත්‍යයාසෝ කින්නානාකරණං සුතවතෝ අරිය ශාවකස්ස අසුතවතා පුතුජනේනාති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 මේ කරුණු 8 එහෙම නැත්නම් මේ ධර්මතා 8ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. අසෘතවත් ප්‍රතඥයා කියලා කියන්නේ ධර්මය අහලා නැති ධර්මයේ පිළිබඳව දක්ෂතාවයක් නැති ධර්මානුකූලව හිතන්නට ධර්මානුකූලව ජීවිතේ පවත්වන්නට පුරුදු පුහුණු නොවන සාමාන්‍ය ප්‍රතඥ පුද්ගලයා. ඒ පුද්ගලයාගේ විශේෂත්වය තමයි Taman වෙත පැමිණෙන සෑම කාරණයක්ම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 අන්නේ ඉල්ලීම පරිදි තථාගතයන් වහන්සේම මෙහි ඇති විශේෂත්වය පැහැදිලි කරනවා. කුමක්ද විශේෂත්වය? මහණෙනි අර මුලින් කියන ලද අශ්‍රතවත් පතඥය. ඒ කියන්නේ දහම නොදන්නා, දහම අනුව ලෝකයේ දකින්නට උත්සාහ නොකරන, ධර්මානු ධර්ම ප්‍රතිපත්තියක නොයදෙන, ලෝකයේහි පවතින විශ්ව ධර්මතාවයන් තේරුම් නොගත්තා වූ පුද්ගලයා.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 ඒ ලාභය නිසා එහි වසඟයට යනවා. ඒ නිසා මේ තනත්තාගේ මානසික తত্ত্বය ස්වභාවික తত্ত্বය ඉක්මලා යම්කිසි විකෘති භාවයකටපත් වෙනවා අර ලාභයේ කෙරෙහි තෘෂ්ණාවෙන්න ඊළඟට අලාභයක් සිද්ධ වෙනකොට ඒ නිසාත් ඒ තනත්තා ගැටුමක් ඇති කරගන්නවා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 ස්වභාවික తත්වයේ ඉක්මවා ගිය යම්කිසි උම්මත්තක ස්වභාවයකටපත් වෙනවා. නමුත් අර Taman අකමැති දුක්ඛදායක පක්ෂය Tamanට අත්විඳින්නට සිද්ධ වෙනකොට Taman වෙතේ දුක, ඒ නිന്ദාව, ඒ අපවාදය ළඟා කලේ අන් අයයි කියලා ඒ අය සමග ගැටෙන්නට යනවා.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 එතන උපදින සමහර නුවණ මද దేవතාවෝ ඒ තමන් සතු බලය අනිසි විදිහට පරිහරණය කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එයයි කල්පනා කරනවා පරණ නිර්මිත වශවර්ති කියලා මා මුලිනුත් පැහැදිලි කළා අන්සතු දේ තමන්ගේ වසඟයට ගන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව නිසා එයයි හිතනවා අපි හිතන හැටියට අන් අය පවතින්නට ඕනේ. අපි අදහස් කරන විදිහට අන් අය පවතින්නට ඕනේ. අපේ අනසකට අන්න යටත් වෙන්නට ඕනේ. ඒන් පරිබාහිර වෙන්නට ගියොත් ඒ අයට බාධා පමුණනවා, ඒ අයට හිංසා කරනවා. නමුත් පින්නතුනි මේන් වරදවා වටහා ගන්නට එපා. පරිනිර්මිත වසවර්තී දෙව්ලෝපදින හැම දෙවි කෙනෙක්ම මෙහෙමයි කියන එක නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. නුවණ තියෙන තැනැත්තා කවර තැනක ඉපදුනත් Taman සතු සම්පත අනුන්ටත් තමන්ටත් යහපතක් වෙන හැටියටයි භුක්ති විඳින්නේ. තමන්ටත් අනුන්ටත් අවැඩක් නොවන හැටියටයි භුක්ති විඳින්නේ. ඒ තැනත්තා මනුලෝපන්නත්, දෙව්ලෝපන්නත්, බබලෝපන්නත්, අන් කවර තැනක උපන්නත් නුවණ තියෙන සත්පුරුෂයා තමන්ට ලැබෙන සම්පත නිසිලස පරිහරණය කරනවා. නුවණ මද අසුතවත් සත්‍යඥ පුද්ගලයා ඒ තැනැත්තා මනුස්ස ලෝකයේ ඉපදුනත් තමන් සතු සම්පත තමන්ටත් අනුන්ටත් විනාශය පිණිසයි මෙහෙවන්නේ. තමන්ගේ බලය, තමන්ගේ ධනය, තමන් සතු කීර්තිය, තමන් දරන නිලතල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 කොසට රිංගාගෙන උන්වහන්සේට පීඩා කරනවා. පස්සේ මොගලන් හාමුදුරුව දකිනවා මේ මායාව දැකලා කියනවා හිංසා නොකොට නුඹ සෙල්ලම් කරන්නේ එසේ මෙසේ කෙනෙක් සමග නෙමේ රහතන් වහන්සේ නමක් සමගයි ඒ නිසා මායය වහාම නික්මෙන්නට කියලා. පස්සේ කුස තුලට රිංගාගත්තු මායයා කල්පනා කරනවා මේ ශ්‍රමණයා මාව දැකලා නෙමේ මේ කියන්නේ අනුමාන වශයෙන්ුයි කියන්නේ කියලා. පස්සේ මුගලන් හාමුදුරුව ප්‍රකාශ කරනවා මාරය මම අනුමාන වශයෙන් කියනවා නෙමේ නුඹව හරියටම හඳුනාගෙනයි මම කියන්නේ ඒ නිසා වහාම නික්මෙන්නට කියලා කිව්වා. එතනදී අර මාරයා මුගලන් මහරහතන් වහන්සේගේ මුවින් එළියට ඇවිදින් ඒ ළඟ තිබුණු උළුවස්සක් ළඟ හිටගත්තා. එතනදී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 මොගලන් හාමුදුරුව අර මාරයාට තර්ජනාත්මකව අවවාද කළා. එතනදී මාරයා මුගලන් තෙරුන් වහන්සේ මාව හඳුනාගත්තා කියලා දැනගෙන එතනම අතුරුදහන් වුණා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ මාර දිව්‍ය පුත්‍රය බුදුරජාණන් වහන්සේ සමග මහරහතන් වහන්සේලා සමග පවා ගැටෙන්නට එනවා. Tamanට ගැටිලා ජය ගන්නට බැහැ කියලා එයයි දන්නවා. දැන දැනත් එයයි ගැටෙන්නේ කුමක් නිසාද? Tamanගේ ලාභය නිසා අන්ධ වෙලා.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 ප්‍රඥාව අඩු අන්ධ බාලයෙක් වුණත් ඒ තැනත්තාට බලපුලුවන් කාරකම් තියෙනවා නම් තමයි ඔහුගෙන් ලෝකෙට රටට අන්තරායක් සිද්ධ වෙන්නේ. මනුස්ස ලෝකේ අරගෙන බැලුවත් එහෙමම තමයි. දැන් මේ රටවල් අතර බැලුවයින් පස්සේ ඇමරිකාව වගේ සමහර රටවල් කල්පනා කරන්නේ හැම විටම ලෝකේ අන් රටවල් අපට අවනත වෙන්න ඕනේ.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 විනාශ කරන්නට නොඑක් ආකාරයෙන් ભેද බින්න කරන්නට ඒ අය ක්‍රියාත්මක වෙන්නේ Tamanගේ බලය තහවුරු කරගන්න. Taman කියන හැටියට Tamanට පක්ෂපාතීව ඉන්න තාක්කල් ඒබඳු රටවල් වලට උදව් කරනවා. එහෙම පක්ෂපාතී නොවෙනකොට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 ලෝකය පෙළන්නට ලෝකයාට හිංසා කරන්නට අන් අය Tamanගේ වසඟයට ගන්නට ඔවුන් ක්‍රියාත්මක වෙනවා. එතනදී බොහෝ අකුසල කර්ම රැස් කරගන්නවා, මහත් වූ පාප ධර්මයන් රැස් කරගන්නවා, අනුනුත් නසනවා, තමනුත් නැසෙනවා මෙලවත් පිරිහෙනවා පරලවත් පිරිහෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අශෘතවත් ප්‍රතඥයා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 ඒ නිසා ප්‍රත්‍යඥ පුද්ගලයා නිතරම ඒ ලෝකයෙන් එන කාරණේ කුමන පදනමක් මත සිද්ධ වෙනවාද කියලා නොදන්නාකම නිසා ලෝකයාගේ වැරද්දක් හැටියට හිතාගෙන ලෝකයේ සමග ගැටෙන්නට හැපෙන්නට යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආශ්‍රිතවත් ප්‍රත්‍යඥ පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ලැබෙනකොට ඒයින් උද්දාමයටපත් වෙලා ඒ Tamanට ලැබෙන බලය, ධනය, හැකියාව, කීර්තිය හැම දෙයක්ම අන් අයගේ Tamanගේ අයහපත පිණිස යොදවාගෙන බොහෝ පාප ධර්මයන් රැස් කරගෙන සසර පරිහානියටපත් වෙනවා. ඒ තනත්තාට දුක, වේදනාව, නිന്ദාව, අපවාදය මේවා පැමිණෙනකොට ඒවා Taman වෙත පැමුණුනේ අන් අය නිසා කියලා වරදවා හිතාගෙන ඒවාට සුදුසු හේතු Taman ළඟ තියනවා කියන බව නුවණින් දකින්නේ. එසේ නොදැක වරදවා කරුණු වටහාගෙන අන් අය සමග ගැටිලා ඒ තුලිනුත් බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. එහෙමනම් අසෘතවත් පුතඥයාට ලාභයක් ලැබුණාත් අයහපත පිණිසයි පවතින්නේ අලාභයක් ලැබුණත් එයත් අයහපත පිණිසමයි පවතින්නේ යසසක් ලැබුණත් අයසක් ලැබුණත් නිନ୍ଦାවක් ලැබුණත් ප්‍රශංසාවක් ලැබුණත් සැපයක් ලැබුණත් දුකක් ලැබුණත් මේ දහම නොදන්නා වූ නුවණ නැති සද්ධාව නැති වීර්ය නැති අශෘතවත් ප්‍රතජන පුද්ගලයාට එය මෙලවත් පරිහානිය පිණිසම පවතිනවා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 ඒ වගේම Taman ළඟ සේවය කරන සේවක සේවිකාවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ආදී සමාජය තුල ජීවත් වෙන ඥාති හිත මිත්‍රාදී බොහෝ දෙනා වෙත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 මම සමාජයෙන් නිନ୍ଦා නොලබා ජීවත් වෙන්නේ කොහොමද? මේ නින්දාව නිසා මනස වික්ෂිප්ත නොකරගෙන අන් අයට ද්වේෂ කරන්නේ නැතුව ඉවසීම පුහුණු කරන්නේ කොහොමද? මේ තුලින් ශාන්තිය වඩවා ගන්නේ කොහොමද? මේ ආකාරයෙන් නුවණින් කල්පනා කරලා එය විඳ දරාගෙන නැවත නින්දා Taman වෙත නොයන ආකාරයට ඒතනත්තා කටයුතු කරනවා. ඒ නිසාම ඔහුට ශාන්ති පාරමිතා වැඩෙනවා, අදිෂ්ඨාන පාරමිතා වැඩෙනවා, වීර්ය පාරමිතා පාරමිතාව වැඩෙනවා ප්‍රඥා පාරමිතාව වැඩෙනවා මෛත්‍රී පාරමිතාව වැඩෙනවා සත්‍ය පාරමිතාව වැඩෙනවා මේ බඳු බොහෝ පාරමී ධර්මයන් වඩවා ගන්නට ඔහුට පැමිණෙන නින්දාවම ඔහුට උදව්වක් වෙනවා ඒ වගේම දුක වේදනාව Taman වෙත පැමිණෙනකොටත් ඒ ආකාරයෙන් කල්පනා කරලා ಗುಣධම් වඩවා ගන්නට උත්සාහ කරනවා මහණෙනි මෙන්න මේ විදිහට ශ්‍රතවත් වූ ආර්ය ශ්‍රාවකයා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 ඒවා තුළින් කැළඹීමටපත් නොවි ගැටීමටපත් නොවි ලෝකයට චෝදනා කරමින් ලෝකයේ සමග ගැටෙන්නට උත්සාහ නොකොට ඒතනත්තා කල්පනා කරනවා මේවා මට ಗುಣධම් වඩවා ගන්නට කොහොමද යුදවන්නේ නැවත ඒබඳු තත්ත්වයන් මතු නොවෙන්නට මම කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියලා නුවණින් කල්පනා කරලා කටයුතු කරනවා. මහණෙනි මෙන්න මේ විදිහට අසුතවත් ප්‍රතඥයාට ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක සියල්ලක්ම අයහපත පිණසම පවතිනවා. මෙලොව පරලොව පරිහානිය පිණසම පවතිනවා.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 හොඳ නරක හැම දෙයින්ම ප්‍රයෝජන අරගෙන තමන්ටත් අනුන්ටත් වැඩදායක ජීවිතයක් පවත්වාගෙන මෙලවත් පරලවත් දිනාගෙන සසර කතරින් එතර වී නිවන් අවබෝධ කරන්නට මේ දායකත්වයේ දරන සෑම සියලු දෙනාටමත් මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අප හැම දිනාටමත් මේ ධර්ම දේශනාමේ කුසලයේ ධර්ම ශ්‍රවණමේ කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ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 32යි 46 බිඳුවයි 71යි 840යි 32යි 46